තවත් මේ ප්‍රශ්නය මේ විකාල භෝජනේ සහ උච්චාසයන මහාසයන කියන මේ සිල්පදවල මේ තේරුම මොකද්ද කියලාත් මේ ප්‍රශ්නයක් අහනවා. සිල් ඇත්තෙකුට ඇති වැදගත්කම ඒ ශික්ෂාපදලින් මොකද්ද කියන එක. දැන් මේ විකාල භෝජනා වේරමණී කියන වචනේ මේ වැදගත් දෙයක් තියෙනවා. මේක අපේ නිතර තියෙන පුරුද්දක් තමයි මේ කෑම කන පුරුදු වෙච්ච හැම හැම වෙලෙම අතක ගහ කටේලව කකා ඉන්න එක. මොනවා හරි අහුනහම පුරුද්දක් තියෙනවා. ඒක කොණිති ගහලා කටේ දාගන්න. දැන් නොගැලපෙන පුරුද්දක් වෙනවා මොකද්ද රස තෘෂ්ණාවට මොහොතක් ගන්න බැඳෙන්න බැඳෙන්න. ඒ මානසිකත්වයේ ටිකෙන් ටික කෙටි වෙනවා ධර්මාභෝධයේ බාධාවක් වෙනවා. ඒකත් එක හේතුවක්. ඉතින් රස තෘෂ්ණාව පුළුවන් තරම් මැඩපවත්වන්න ඕන. ඒකේ බුද්ධිලයා විසින් කර යුතු දෙයක්. රසය ශරීරයට අවශ්‍යයි. මේ ශරීරය හැදිලා තිබෙන්නේ ස්නායු පද්ධති හැදිලා තිබෙන්නේ රසයත් අරගෙන ඒ රසයෙන් පෝෂණය වෙනකොට ප්‍රබෝධ වෙන්න. එහෙම නැත්නම් දුර්වල වෙච්ච මානසිකත්වයක් කායිකත්වයක් හටගන්නන්න පුළුවන්. ඊ ආහාරය දුර්වල වුණොත්. හැබැයි ඒකට කෑදර වෙනවා කියන්නේ තව එකක්. ආහාරයට කෑදර වීම මහා බාධකයක්. ආහාරයේ බාධකයක් නෙවෙයි. ඒකට කෑදර වීම. එහෙනම් මේ කෑදර වීමේ ස්වභාවය පුරුදුනහම කොහොමද වෙන්නේ? පුංචි කාලේ තමයි මේක පුරුද්දක් වෙනවා. ආම පොලිටික ගානකොට ළඟටලා ඉඳලා හිටන් පොල්ලහවල කටේ දාගෙන පැනලා දුවන පුරුද්දක් වෙනවා ඉස්සෙල්ලම. පොඩි කාලේ කරන වැඩ. ඉතින් ලියනවල කියනවා නෙවෙයි කොහොමද ගෙවල් වල කරන එකන්නේ උඹල කොට එහෙම ලියන එක. ලියන එක ඉදිරියට ඕක ටිකක් අම්මත් කටේ දා ගන්නවා පුතත් කටේ දා ගන්නවා ඉතින් හපහපා ඉන්නවා. ලුණු ගෙඩියක් ගත්ත අරගෙන පොතු ගහනවා ඒකුණු ටිකක් කටේ දාගත්තා පොළොවේ ලුණු ඉදි මේක හපාර හම්බෝලයක් දාගෙන කකා ඉන්නවා දැන් මේවයි ක්‍රම තියෙනවා මේ විඳින්නේ එක්තරා රසයක් නිතරම විඳිනවා මොනවා හරි හදා ගන්න රස කෑම ඕක කොච්චර හරි කටේ ගහන රස කර කර ඉන්නවා මේ රස තෘෂ්ණාව කියන එක එන්නේ එන්නේ වැඩෙනවා රස තෘෂ්ණාව වැඩි වීම නිසා දේශනා කරනවා මේ කය හට ගැනීමට හේතු වෙන විඥාණයට ආහාර වෙනවා මේ කය හට ගැනීමට විඥානය බලවත් වෙනවා. මතු මේ කයෙන් නිදහස් වෙන්න බැරුව යනවා. රසයේ ගිජු වෙච්ච මානසිකත්වයේ මේ මස්ලේ කයක් හදන විඥානය පහළ කරනවා. ඒ කර්ම විඥානය තමයි ඊළඟ උප්පත්තියට හේතු වෙන්නේ නැගී එන්නේ. මොකද ඔක නිතරම පුරුදු කරපු එකක් වෙනවා. ඔය පුරුද්ද අත්හැරගත්තේ නැත්නම් අපි රස තෘෂ්ණාවේ වැඩිපුරම කරන්නේ මොකද්ද? කොයි කොයි මොහොතේ හරි රහ බල බලා ඉන්නේ. දවසට කී වතාවක් බලනවා කියලා පොඩ්ඩක් හිතලා බලන්න. කේ කෑල්ලක් තිබුණා පොඩ්ඩක් කාලා බලනවා. මිදි ගෙඩියක් තිබුණොත් ගත කටේ දාගත්තා. වට පිට බැලුවා මොනවද තව කන්න තියෙන්නේ. නිකා මොනවා තියෙන ලුණු පොල් කටෙන් ගහලා ලියෝ කාලා යන්න ඕනේ. දැන් එන්නේ එන්නේ පුරුද්දක් කියලා තියෙනවා දවසකට 10000 වාරයක් රස බලන්න. මෙන්න මේ පුරුද්ද තමයි අත්හැර ගන්න මේ විකාල භෝජන වේරමණී ශික්ෂාපදයේ වැදගත් වෙන්නේ. මනා සිහියකින් ඉඳලා එහෙම කටයුතු කරනකොට රස පිණිස නෙමෙයි අසීමිතව බල පුරවා ගන්න නෙමෙයි හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්නේ මේ විකාල භෝජනා වේරමණී ශික්ෂාපදේ මේකත් අයිති. පමණ දැන වැළඳීම කියලා ඔක කියන්නේ. පමණ දැන වළඳනවා. ඔය වචනේ ගන්න එකක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂාව. මේකත් ඒ විකාල භෝජනයේ අයිති කොටසක්. ආහාරය ගත්ත ගාම රහ බලන්න කන පුරුද්ද අත්හැරෙන්න. ප්‍රත්‍යවේක්ෂා කරන්න පුරුදු වෙනවා. නිතරම මනස සිහියෙන් ඉන්නවා කට රැක ගන්න. මොනවටද? අහුවෙන්න අහුවෙන්න જાතිය කටේ ගහලා රහ බලලා තියෙන පුරුද්ද අත්හැර ගන්න. මෙන්න මෙහෙම කරන්නේ පුරුදු කරගත්තාම කෑම කන බොන වෙලාවට කෑම කනකොට අර ප්‍රත්‍යවේක්ෂාව සිහි කරලා කෑම කනවා. නිතරම කටේ දහයන කන්නේ නැහැ. මේක සිරිතක් කරනවා. පැරණි මිනිස්සු මෙන්න මේකට බුලත් තීර බුලත් තීර පාවිච්චි කළා. බුලත් තීර පැණි රහ එකක් නෙවෙයි. කිරි රහයකුත් නෙමෙයි. මොන හරි පළතුරු වගේ රහයකුත් නෙමෙයි. කකා කියලා ගගා ඉන්න එක. ඒක රහ බලන්න කන්න දෙයක් නැති නිසා ඔක පුරුද්දක් වෙලා තිබුණා. විඩක් කාලා හිටන් ඒ කියන්නේ කෑමක් කාලා බුලත් ටිකක් ගත්තාට පස්සේ ආයෙසරයක් කටේ අර තිබිච්ච කාපු ඇතිවිච්ච පළතුරු රහක් තියෙනවා ඒවා හිටින්නේ නැහැ. ඒවා අහක් වෙනවා. තලු ගගහ ඉන්න ඕනේ නැහැ. උගුරට එන්නේ නැතුව යනවා. ඉතින් ඕවා මොකද කරන්නේ? උගුරට ආපුවාම තෝක ටිකක් දිවේ තලුඹල සමාහය ගිලින්නේ. මොනවා හරි රාදයක් එහෙම කෑවොත් පෑයක් විතර නිකන් උගුරට නිකන් ඒ රාදය එනවා. ඉතින් මෙහෙම පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේ පුරුදු අත්හැර ගන්න තියෙනවා මේ ශික්ෂාපදයක් වශයෙන් දීලා. මොකද තියෙන්නේ? ශික්ෂණේ වෙන්න වෙලා තියෙන්නේ අපි විසින් පුරුදු කරගත්ත වැරදි වැරදි තියෙන නිසා. ඉතින් අපි හිතන්නේ ඕක එච්චර වරදක් කියලා. මම කාටවත් ගහනවා බයිනේ කාටවත් වරදක් කළා අය කාටවත් හොරකමක් කළා අය කාගේවත් එකක් මං කෑවේ ඉතින් මම මේ රහ බැලුවා මොකක්ද තියෙන වරද අපිට එහෙම එකක් පේන්නේ නැති නිසා අපි රහ බල බල ඉන්න අපුරුද්දට නමුත් ඒක ඊට වඩා බලවත් ඒවා තියෙන බව අපි දකින්නේ ඒ රස තෘෂ්ණාවේ මලොත් එහෙම ඒ පුදුලියා මනුස්ස තිරිසන් සත්‍යයකට බාටපත් වෙන්න පුළුවන් කියලා පෙන්නවා ඒ හේතුව ඒ තරම් දෙයක් එතන තියෙනවා නිසා හැම වෙලේම රහ බලන්න කනවා කියන එක අත්හරින්න ඕනේ. ජීවත් වෙන්න ආහාරයක් ගන්නවා. බුදුරන් වහන්සේ මේක උපමාව පෙන්නනවා. කාන්තාරයක ගමන් කරනවා අම්මයි තාත්තයි පුතයි තුන්දෙනි. මේ පොඩි උපමාවක්. මොකටද? මේ රස තෘෂ්ණාව අහ කරගැනීමේ වටිනාකමට උපමාවක් පෙන්ලා තියෙනවා වැදගත් එකක්. කරගati යුතුකමේ වටිනාකමයි පෙන්වන්නේ. ඉතින් මේ කාන්තාරයේ ගමනක් යනකොට අතලමගදී අර කණ්ඩ බොන්න ගිනිච්ච ඔක්කොම ඉවර වෙනවා. හිටිය මහා කර්කස පැත්තක මහා විනාශයක් වෙන පැත්තක් ക്ഷേම භූමියක් කරා ගියොත් යන්තම් ජීවිතේ බේර ගන්න පුළුවන් හින්දා හිතාගෙන තමයි මේ අම්මයි තාත්තයි පුතයි අර කාන්තාරේ යන්න පටන් ගත්තේ. මෙහෙම යනකොට අතලමග ඔක්කොම අර ගෙනිච්ච ආහාරය ඉවර වුණා. දැන් අම්මයි තාත්තයි පුතයි තුන් දෙනාම බඩගින්නේ. දැන් වෙන කරන්න දෙයක් නැහැ. අර අම්මා හරි තාත්තා හරි පුතා හරි තුන්දෙනාගේ එක්කෙනෙක් මලොත් එයාගේ මස් ටික කාලා තමයි අනිත් දෙන්නට කාන්තාරයෙන් ඉගෙන වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ දුර්වලව හිටපු නිසා ආහාරයක් දෙන්න දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ පුතා මලා. දැන් අම්මටයි තාත්තටයි කන්න දෙයක් හම්බ වුණා. කාන්තාරෙන් නොමැරි ඒගොල්ලෝ වෙන්න. මොනවද මේ පුතාගේ මස් ටික? දැන් අම්මයි තාත්තයි මොකද කරන්නේ මේ මස් ටික වෙන් කරගත්තා. වෙන් කරගෙන අධික ලෙස බඩගිනි වෙනකොට මේ කාන්තාරේ යන්නත් හොයන්න බැරි බේරේ වෙන කන්න දෙයක් නැහැ මේ පුතාගේ මස් කෑල්ලක් කනවා. මෙහෙම කාලා මේ කාන්තාරෙන් එක දුනා කියලා පෙන්නන මේ උපමා කතාව. බුදුරන් වහන්සේ අහනවා මහණෙනියර අම්මයි තාත්තයි සහ බල බල හොඳවා හොය කණ්ඩයක් දාලා පුතාගේ මස් වලින් බඩගිනි වෙනකොට කොහොම කණ්ඩයක්ද? සාවිනි මොන රහ වැලීමක්ද? පුතාගේ මස් කන්නේ රහ බලවල මොන අම්මා තාත්තද? කන්න පුළුවන්කට කෑවද? නොකා බැරිකමට මේ මස් කනවා. රහ බලන්න ಗುಣ බලන්න නෙමෙයි. ජීවිතේ පවත්වාගෙන සසර මේ මේ කියන්නේ මේ කාන්තාරෙන් ඈතර වෙන්න. මෙන්න මේ කාරණේ පෙන්ලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. මහන්නි මේ මේ ආහාරයේ ස්වභාවය දැනගෙන මේකෙන් මිදෙන්න ඕන නම් ඔන්නේ පුත්‍ර මාංශයේ අම්මා තාත්තා කෑවා වගේ හිතාගන්න මේ දායකයෝ දෙන දාණයට මේ යන්නේ සංසාර ගමන තුල ගිහිල්ලා මහා භයානක සසර ගමනෙන් ඈතර වෙන්න සංසාර කාන්තාරයෙන් ඈතර නිවන නැමැති සේම භූමියට යන ගමනක් ඔබලා යන්නේ කියලා හිතා ගන්න. මේ ගමන යනකොට ලැබිච්ච ආහාරය Tamanට දැන් හොයාගන්න නෑ. කවුද දෙන්නේ? කවුරු හරි දායකයෝ. ඒ දායකයෝ දෙන්නේ දේ හිතාගෙන පුතාගේ මස් කියලා. පුතාගේ මස් කාලා ගියා වාගේ හිතාගෙන දානි ගන්න පුරුදු වෙන්නේ. රස විනිස නෙමෙයි. අසීමිතව බඩ පුරවන්න නෙමෙයි. හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි. කාම සම්භෝගයන් සඳහා මේ කය හදන්න නෙමෙයි. ක්ලාන්ත කරකිලි බඩගිනි වේදනා දුරු කරගෙන මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න අප්‍රමාද වෙන්න උත්සාහ කරගන්න මට මේක හේතු වේවා කියලා හිතන් කණ්ඩ. රස තෘෂ්ණාවට කැම මහක් වෙනවා. මෙන්න මේක බුදුරන් රහතේ දේශනා කරලා තියෙනවා. රස තෘෂ්ණාවෙන් අහ කරගත්තොත් ඒ මානසිකත්වයෙන් ඔහුට පුළුවන් අනාගාමී වෙන්න. මොකද මූල ධර්මයේ දැකලා තියෙන්නේ ලෝකේ අසාරයි කියලා. එහෙනම් අවශ්‍යකම තියෙන්නේ මොකද්ද? පැවැත්මට හේතු වෙන්නා වූ ඒ හරිය අයින් කරගන්න. එහෙනම් කාම හැඟීම් සම්පූර්ණ නැති වෙලා යනවා. කාමයට හේතුකාරක වන්නා වූ රස තෘෂ්ණාව දුර වෙලා ගියාම කාම රාග, ව්‍යාපාද කියන මේ නීවරණ දෙක දුර වෙලා යනවා. අනාගාමී බලයටපත් වෙනා නැවත වාරයක් මිනිස් කයකට ඉන්නේ මේ අවසාන කය වෙනවා. අන්න එහෙම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ මේ විකාල භෝජනයේ වෙන්ගෙන ශික්ෂාපදයේ වටිනාකම ඕකයි. බඩගින්නට කෑමක් කනවා මිසක් කෑදරකමට රහ බලන්න වියෙන් විඩේ කන්නේ විකාල භෝජනයේ පළවෙනි කාරණේ ඔන්න ඔතනයි තියෙන්නේ. රාතන් වහන්සේ විකාල භෝජනයේ වැළකුණා කිව්වෙත් ඔන්න ඔතනයි. රාතන් වහන්සේලා කවදාවත් කෑදරකමට කෑම කන්නේ නැහැ. කා බල බලා එහෙම තෘප්තියක් ලබන්න කෑම ආහාරයක් ගන්නෑ. බඩිකින්නක් වුණොත් අවශ්‍යතාවයක් වුණොත් ඒ අවශ්‍යතාවයට ආහාරයක් ගත්තා විතරයි. ඒකයි ඒ හේතුව. ඉතින් අපි මොකද මේක පුරුදු කරගන්නේ? පුළුවන්කමක් තියෙනවා එක දවසක් දෙකක් හරි පුරුදු කරගන්නකොට. ඒ කියන බණ වලින් ඇහෙනවා. අද දවසේ සීල් සමාදන් වෙලා පුරුදු කරගන්නවා. මොකද්ද? ඒ ඉන්න කාලය තුල ආහාරය වර්ජනය කරනවා අවශ්‍ය වෙලාවට වඩින්න නැති වෙන ආහාරයක් ගන්නවා නිතරම අර කන පුරුද්ද අයින් කර ගන්නවා ඒ අයින් කරගත්තට පස්සේ මොකද වෙන්නේ මනස හැඩ ගැහෙනවා මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා හිතුව හිතුව වෙලාවට රහපස්ස යන මානසිකත්වයේ දුර වෙලා මෙන්න මේක හරි වැදගත් ඔක පුරුදු කරන්න ඕනේ නැතුව බෑ පුරුදු වෙච්ච එකක් අතාරින්න පුරුද්දට ප්‍රතිපුරුද්දක් ඇති කරන්න ඕනේ නැත්නම් එකපාර පුරුදු අතාරින්න බෑ ওই කාරණේ පුරුදු කරගත් එකක් මිසක් ඉබේ හටගත්තා නෙවෙයි. පොඩි කාලේ ඉඳන් කරපු වැඩ පිළිවෙලක හැටි. රහ බලන්න පුරුදු වෙච්ච එක. කොච්චර රහ බලන්න කාලා පුරුදුයි. කට ඉවරයක් නැහැ. හැමදෙනම ඔය පුරුද්ද කඩේකට ගියා නම් කඩේට ගියා නම් මොකද කරන්නේ? කඩේකින් තේ එකක් නොවි එන්න බෑ මොකද? මොනවා හරි රසකැවිලි ටිකක් කාලා එන්න පුරුදු වෙලා තියෙනවා. අන්න ඒක සිරිතා. ඉතින් ඒ වගේ තියෙන පුරුදු ඔක්කොම නැති වෙලා යනවා. අර ක්‍රමයට අර විකාල භෝජනයෙන් අයින් වෙලා පුරුදු කරගත්තාම. ඉතින් විකාල භෝජන කියන එක දැනගන්න හොඳට තේරුම් ගන්න ඕනේ. හරියට දවස් 12 පැන්නට විතරක් නෙමෙයි මේ විකාල භෝජන වෙන්නේ. අද වැහිලා තියෙන පැත්තක් ඔය කියන්නේ. රහ බලන බලාපොරොත්තු වෙන කනවා නම් මොනවා හරි. ඒක නොගැලපෙන එකක්. විකල් භෝජන. ඔක තෝරා ගන්න ඕනේ. තෝරාගෙන ඒ පුරුද්ද අත්හැර ගන්න පුළුවන් තරම් උත්සාහ කරගන්න ඕනේ ශික්ෂාපදයක් වශයෙන් හදලා සමාදන් වෙලා හරි කමන්නේ කුරු පුරුදු කරගෙන ඒක හදා ගන්න ඕනේ අනිත් පුරුද්ද තමයි අපිට පුරුදු වෙලා තියෙන එකක් තමයි යම් තැනක ලෝකකම මහාන්තත්කම මේ උස මේ තියෙන උඩඟුකම මහාන්තත්කම නිසා අපි හරි අකමැති බිම එහෙම ඉඳ ගන්න කොහාට හරි ගියොත් ලොකු තැන ඕනේ ලොකු පුටුව ඕනේ කවුරු හරි ගෙදර ගියන පස්සේ පුංචි පුටුවක් එහෙම අපිට දුන්නොත් අපිට හරි අමාරුයි. කවුරු කියලා හිතාගෙන දන්නේ නැහැ මෝ මේ පුටුව දුන්නේ බංකු පුටුව. හිතර හරි අමාරුයි. වැඩි හරියක් අමාරු වෙන ඉඳ ගන්න නැතුව එකක් නෙමෙයි ඉඳ ගන්න අමාරු හින්දා නෙමෙයි. තමන් පහත් කර සැලකුවා කියන එකේ. තමන් උසස් වෙලා අලකාල හිතාගෙන අනුන් පහත් කරන කෙනා තමන්ට ලොකු ආසනයක් හදනවා. ඒ ලොකු ආසනේ තවාගෙන ඒකේ ඉඳ හදනවා. මේ කාරණේ මතුවෙන්නත් හේතුව මාන්නක්කාරකම මුල් කරගෙන ඔය ශාක්‍ය වංශයේ පුද්ගලයෙක් මහාන වෙච්ච කෙනෙක්ගේ මුල් විස්තරය මුල් කරගෙනයි ඔය ශික්ෂාපදයක් වශයෙන් පනවන්නත් හේතු උනේ. උච්චාසයනේ අයින් කරන්න හේතුනේ එහෙමයි. ශාක්‍ය කුලයෙන් එක්තරා මිනිසෙක් පැවිදි වුණා. පැවිදි වුණාට මේ ශාක්‍ය කුලයාගේ තියෙන එක දෙයක් තමයි හරිය අහංකාරයි. අනික් කුලවලය කවුද? අපේ කුලේ තමයි හොඳම කුලේ. ඔය අදහස ඒගොල්ලන්ගේ තියෙනවා බොහෝ කොට. ඉතින් මොකද කරන්නේ විවිධාකාර කුලවලින් පැවිදිච්ච අය හිටියා. එක්තරා ආවාසයක. බලාපුවාම ඔක්කොටම සම සම මෙහි තියෙනවා බුදියා ගන්න. ඒක හරියන වැඩක් නෙමෙයි මුන් සමානව මට බුදියාගත්ත හැකේ මම අහවල් කුලී මු මොන මොන කුලවලද අපේ කුලේට සම කුලී එක එකක් මෙතන නැහැ ඉතින් මුන්ට හැම බුදියා ගන්න මට බෑ මං ඊට ලොකු එකක් හදා ගන්න ඕන කියලා කකුල් ටිකක් උඩට උස්සෙන විදිහට මැස්සක් ගැහුවා ඒ මොකද යාට හිතලා ලොකු මැස්සා එයා ලොකුය අපිත් ගහමු අනිකායත් අරගෙන වැස්සා ඒගොල්ලෝ ගැහුවා වැහි ආ මයි ගන්න මෙහි ගහගත්ත ආයිසරයා. ආයි තිසුවා මැස. ඕම මැස උස්සලා ගියාම දිනකොට දැන් දන්නවා වහලි ගහවෙන උස්සලා තියෙන්නේ. කැනි මඩල කියලා එකක් තියෙනවා ඒක තමයි මැදම හරිය. එතන වහලේ උසම හරිය. හරියට මැදින් දිහා හිටන් මැස්සක් ගහගත්තා. ඉනිමා ඉනිමග බැඳගෙන ඕක දිගේ ගිහලා උඩට ගිහින් බුදියා ගන්නවා. දැන් අනික් අයට මැස උස්සන්න විදිහක් නැහැ. වහලේ වදිනවා. මෙයා උඩම තැනයි මෙයා ළඟින් තියෙන්නේ. බුදුරන් වහන්සේ චාරිකා වඩන වෙලාවක ওই ස්ථානට ඒ ආවාසය දැකපුවාම පුදුම දෙයක් දැක්කා. වහලේ උසර මෙහි ගහලා ඔක්කොම එකලා. මොකද මේ? මේකට හේතුව මොකද්ද කියලා අහනකොට සායිනි මෙන්න මෙහෙම සිද්ධිය සිද්ධ වුණා කියලා කිව්වා. වහාම ගලවපල්ලා ඔක්කොම ටික. ඔක්කොම ගලවලා නීතිය පැනෙව්වා. ඊට පස්සේ සුළු ප්‍රමාණයක ප්‍රමාණය අපිට මීට වඩා උස මැස්සක් ගහ ගන්න බෑ කවුරුවත්. ඔයිට වඩා උස්සන්න බෑ. මහත් අත්තකම් කරන්න බෑ. ඒ જાති ආශ්‍රය ගන්න එපා. මොකද පැනෙවි උඩගුකමයි මහත් අත්තකමයි තියෙන අයට තමයි ඕක පැනෙවි. රාතන් වහන්සේට නම් ওই මාන්නේ ඇත්තෙම නෑ. එහෙනම් රාතන් වහන්සේට හතරම් පුටුවත් බිම ඇතිරිය වගේ තමයි. උස්සලා හද මේකත් පහත් කරලා හද මේකත් කියලා උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට මැස්සා තන ඇසිරිය පහත් කළක් වාගේ තමයි මොන જાති ආසනයක් තිබුණා. ඉඳ ගැනීමේ පහසුකම ඇරෙන්න වෙන දෙයක් උන්වහන්සේගෙන් හොයන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒ යථා ධර්මයේ තුල. ඉතින් අපිත් මොකද කරන්න ඕනේ? උඩඟුකමයි මහාතතකමයි දුරු කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. කවුරු කොච්චර පහත් කළා කමන්නේ. ඒක ඒගොල්ලෝ බලාගන්න. අපි උඩඟු වෙන්නේ නැහැ මහාතත්ව වෙන්නේ මේ අදහස අපි ඇති කරගන්න ඕනේ. ඒ අදහස ඇති කරගත්තාම මාන්නාකාර රෝගේ මාන්නෙන් මිදෙන්න ලොකු වැදගත්කමක් ඒකෙන් ලැබෙනවා. මෙන්න මේ හේතු ආසරා මුල් කරගෙන මේ දෙකම අපි පුරුදු වශයෙන් ඇති කරගෙන තියාගත්ත මාන්නාකාර මානසික ගති මිසක් ඒ පුරුද්ද අත්හැර ගන්න නම් ඒ දැඩියම අපි අනික් අතර කටයුතු කරලා අරගන්නවා මිසක් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඉතින්ලාම අපි ඒ තුලින් අර මානසිකත්වය සුද්ධ කර ගන්න ඕනේ. ওই මානසිකත්වයේ ධර්ම අවබෝධ වෙන්නේ. ඒ නිසා මේ මානසිකත්වයෙන් දුර වෙච්ච අයට ධර්මාබෝධයට මහා බලවත් තත්වයක් ඇති වෙනවා. ඒක තමයි සිද්ධ කර ගන්න ඕනේ. ඉතින් දකින්න ඕනේ ශික්ෂාපද වල තියෙන වටිනාකම මොකක්ද කියලා තේරුම් ගන්න. රහතන් වහන්සේට මේ ශික්ෂා එකක්වත් අවශ්‍ය නැහැ. උන්වහන්සේ කියන නිස්සීලයි කියලා. උන්වහන්සේ සීලයක නැහැ. පුරලා ඉවරයි. ඉවර නිසා උන්වහන්සේට අමතරව හික්මෙන්ද පද නැහැ. පද පූර්ණේ කළා ඉවර නිසා.